ඉදං උච්චති තීනායා කායස්ස අකල්ලතා කම්මඤ්ඤතා ඕබාහෝ පරි තෝස් මිද්දං සොප්පං පචලායිකා සුපිනා සුපිතත්තං ඉදං උච්චති මිද්දං ඉති ඉදං ච තීනං ඉදං ච මිද්දං ඉදං උච්චති තීන මිද්දං තී සදා බුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු තියෙනවා අවබෝධය ඇති කරගත යුතු තියෙනවා ඒ සඳහා උත්සාහ කරන පින්වත් පිරිසට අපිට ඒකට බාධා වෙන ධර්මතා අවබෝධයට බාධා වෙන ධර්මතා පිළිබඳව සාකච්ඡා කරගත යුතු තියෙනවා නිවැරදිව. එහෙම දැනගත්තොත් අපි අපිට බාධා වෙන ධර්මයන් දැනගත්තොත් තමයි අපිට මේ தත්වයන් වලින් අත මෙදෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ හින්දා අද දවසේ අපි ඒ අවබෝධයට බාධා කරන අවබෝධය ආවරණය කරන නීවරණ ධර්ම පිළිබඳව කරන ධර්මදේශනා මාලාවේ අත්වෙනි ධර්මදේශනාව අද අපි සාකච්ඡා කරන්නේ තීන මිද්දේ පිළිබඳව. ඉන්නත් මේ මේ කය කිසිමම කිසි දෙයක් දන්නේ නැහැ. ධර්මය අවබෝධ වුණත් අවබෝධ නොවුණත් මේ කය කියන එකට කිසිම දෙයක් හඳුනා ගන්නවත් මොකක්වත් පුළුවන්කමක් ඇත්තේම නැති බව අපි දැන් හොඳටම දන්නවා. එහෙනම් තීන මිද්දය කියන එකේදී කයෙන් එන දායකත්වයක් තියෙනවද කියලා බලා ගන්න ඕනේ. කයෙන් එන දායකත්වයකුත් තියෙනවා. ඒ තමයි ඒ පිළිබඳ අපි පසුව සාකච්ඡා කරමු. නමුත් මූලික වශයෙන් මම හඳුන්වා දෙන්න අපේ මේ කය හරියට නෑ උදේ ඉඳන් පිපිලා තිබ්බ මලක් හැන්දෑවට පර වෙනවා වගේ කායික වශයෙන් ඇතිවන්නා වූ අරලභාවය කායික වශයෙන් ඇතිවන හැකිලෙන ගතිය නින්දට හේතුවක් වෙනවා. නැත්නම් අපිට එක දිගට හැරලා ඉන්න පුළුවන්කම තියෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අයට විවේකයක් දිය යුතුම තියෙනවා. හීන විද්ද කියලා කියන්නේ කාය සහ චිත්තයන්හි හැකිලෙන ස්වභාවය. ඔතන කාය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියලා චෛතසික ධර්මයන් වලට. හරි? එතකොට චිත්ත කියලා කියන්නේ විඥාණයට. එතකොට මෙන්න මේ වාගේ තියෙන හැකිලෙන ගතිය. දැන් චිත්ත කියන කොටස ගැන කතා කරද්දී ඒකේ තියෙන මේ ධර්ම අවබෝධයට තියෙන හිතේ තියෙන අදක්ෂ ස්වභාවය දක්ෂ නැහැ. හරිද? ඊළඟට ඒකේ තියෙන අප්‍රමාදී ගතිය, පසුබස්න ගතිය. ඊළඟට මොනවා හරි දෙයක එල්බිලා එහෙම්මම එල්බි චරමුණේම එල්බිගෙන තියෙන ගතිය. හරිද හිතේ? හිත මොකක් හරි අරමුණක එල්බුණා නම් ඒකම ඒකම ඒකම ඒකම නැවත නැවත නැවත නැවත නැවත නැවත අරමුණ කරන ගතිය. ඒ වගේම මේ වේදනා සංඥා සංකාර ආදී තියෙන අකර්මණ්‍ය ස්වභාවය. යම් කිසි අකර්මණ්‍ය ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ ඒවා ක්‍රියාත්මක භාවයට එන්නේ නැති ගතියක් තියෙනවා. හැකිලිච්ච ගතියක් තියෙනවා. නිද්‍රා ස්වභාවයක් තියෙනවා. නිදිගත්තා වාගේ ස්වභාවයක් තියෙනවා. මොන මොනවා කෙරෙහිද මේ ධර්ම අවබෝධය කෙරෙහි? ධර්ම අවබෝධයේ කෙරෙහි තියෙනන්නේ නිදිගත් ස්වභාවය, හැකිලිුණ ස්වභාවය, නිදාවැටෙන ස්වභාවය, නිකන් අර අනිත් දේවල් වලට හාත්පසින්ම බැඳිලා වගේ තියෙන ස්වභාවය ඒ කියන්නේ ගලව ගන්න බෑ දැන් ඔය දැන් අපි කතා කරනකොට තේරෙන්නේ බැඳිලා තියෙන ගතිය කියන්නේ දැන් ඒ කියන්නේ ධර්මයේහි නොඇලෙන ස්වභාවය තමයි ඔය කියන්නේ කියන්නේ අරතිය කියලා කියනවා ඒකට. හිත ධර්මය අවබෝධයේහි ධර්ම මාර්ගයේහි කෙලෙස් වලින් අයින් වීම සඳහා හිතට චිත්ත චෛතසිකයන්ට ඉඩ නොදෙන චෛතසික ධර්මයක් තමයි තීන මිද්ද කියලා කියන්නේ. මේ චෛතසිකය තීන මිද්ද කියන ස්වභාවයන් අපේ හිතවල නැගුණොත් ඒකට හරි අපූර්ව උපමාවක් තියෙනවා ධර්මයේ. කුකුල් පිහාට්ටක් ගින්දරකට අහු වුණොත් මොකද වෙන්නේ? ගින්දර කියන්නේ රස්නයකට අහු වුණොත් ඒක හැකිලෙනවා ඒක පාට. නේද? ආන්නේ ඒ වගේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කුකුල් පිහාට්ටක් ගින්දරකට අහු වුණොත් හැකිලෙන්නේ. අන්න ඒ වගේ අපේ හිත නැగి නැగి නැగి නැగి නැగి නැగి භාවනාවේහි පිළිවෙතෙහි දැන් අපි දන්නවා ඉන්ද්‍රිය සංවරයේහි ආදි වශයෙන් අපිට තියෙනවානේ මේ කෙලෙස් අයින් කරගන්න අපේ හිතෙන්ම නැගෙන්න ඕනේ ප්‍රබල වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක අපේ හිතෙන්ම නෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක තේරුමක් එන්නේ නැහැ. හිතෙන්ම ඒක ආවේ නැත්නම් ඒකේ තේරුමක් එන්නේ නැහැ. ඉතින් අන්න ඒ ඒ කියන්නේ මේ පිළිවෙතෙහි පිපිච්ච මලක් වගේ හරියට ගින්දර වගේ නැగి නැగి නැగి නැగి නැగి නැగి එන්න ඕනේ අපිට මේ ඇති වෙන පිළිවෙත් මාර්ගයට තියෙන කැමැත්ත. ඉතින් අන්න එහෙම එකක් නැහැ. එහෙම එකක් නැතුව හැම වෙලේම මේක ආපස්සට අදින ගතියක් තියෙනවා නේද? කෙලෙස් වල යෙදෙන්නේ නැති ගතියක් තියෙනවා නම් අන්න ඒකට කියනවා තීන මිද්ද කියලා. හරිද? මේ තීන මිද්දයට හේතු වෙන්නේ මොකක්ද කියලා අපි බලාගත්තාම අපිට හොයාගත්ත හැකි අරතියත් අයෝනිසෝ මනසිකාරයක් තමයි හේතු වෙන්නේ. අරතිය කියලා කියන්නේ ඔතන දැන් අපි හිතමුකෝ හුදකලාව වාසය කරන්න. හුදකලාව වාසයේහි දැන් පරයන්ත සේනාසනයක් කියලා හිතන්න. අන්න ඒ සේනාසනයන්හි ඇලී වාසය කරන්න ඕනේ හිත. වික්ෂුන් වහන්සේ නමකට ඉක්මනින් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරගන්න. ඉතින් හිත ඒකට ඉඩ දෙන්නේ නැහැ. ආ දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් දැන් අපි නිකන් අපේ හිත දිහා බලන දැන් අපි අපි කාට හරි කියනවා සතියක් හුදකලාව කොහෙට හරි තැනකට වෙලා තනියමම ඉන්න ඕනේ කියලා දැන් කාව හරි අපි හිතමුකෝ අපේ ළමයෙක් දෙමව්පියෙක්ව බලෙන් අරයි යනවා කින් භාවනා කරන්න ඕනේ කියලා. හරිද? මාසයක් හරි සතියක් හරි ඉන්න ඕනේ කියලා. දැන් යනකොට දැන් ඉතින් ඈතට කන්දකට හුදකලා තැනකට කට්ටියක් ඉන්නවා. නමුත් හුදකලා තැනකට සුදුසු තැනකට එකයි යනවා. මෙයාට මේක මහා නිකන් ඉදිකටු වලින් අයිනවා වගේ වැඩක් වෙන්න පුළුවන් සමහර විට. කොහොමද මම මේ දරුවෝ නැතුව ඉන්නේ, දකින්න නැතුව ඉන්නේ කොහොමද? මේ වගේ ශුෂ්කව ඉන්නේ කොහොමද? ආහාර අඩුවෙන් ඉන්නේ කොහොමද? මට හොඳට බුදිය ගන්න ඕනේ, මා මధుරෝ කයිද දන්නේ නැහැ, මට සීතල දැනෙයිද දන්නේ නැහැ, උෂ්ණ දැනෙයිද දන්නේ නැහැ. නේද? ඒ වගේ අර ඇලිලා තියෙන සුඛෝපභෝගී ජීවිතයක් තියෙනවා සාමාන්‍ය වශයෙන් හරි තියෙන තමන් ඉන්න ගෙදරින් අයින් වෙන්න තියෙන අකමැති ස්වභාවය අර ඒ වෙලාවට අපේ හිත ගැන නිකන් හිතලා බලන්නකො. හිත ඒ පැත්තට නැగి නැగి නැగి නැగి යන්නේ නැහැ ආපස්සටද. හරිද? අන්න ඒ ගතිය තමයි ඔය තීන මිද්දේ ස්වභාවය. ඒ කියන්නේ මේ ඇරෙන්නේ නැහැ. මේ දස දස කුසල ධර්මයන්දී ඇරෙන්නේ නැහැ. එතකොට අදි කුසලයන්හි අදි කුසලයන් නැති කරගන්න දැන් දැන් බලන්න අපි ප්‍රීතිය ගැන එහෙම අපි බොජ්ජංග ධර්මයන් ගැන කතා කරානේ. එතකොට දැන් දැන් එහි දැන් ධර්ම අවබෝධය නිසාවෙන් ඇතිවන්නා වූ සුඛ වේදනාවන් තියෙනවා. එතකොට ඒවා අරමුණු වෙලා ඒවා පිළිබඳ සංඥා ඇති වෙනවා. හරිද? ඒවා ගැන කැමැත්ත කියන සංකාරය ඇති වෙනවා. ඒවා අරමුණු කරන විඥාන ඇති වෙනවා. එතකොට ඒවා නිසාවෙන් ඇතිවෙන වේදනා සංතතියක් අපේ సంతාන තුළ ඇති වෙනවා. ඒතකොට අන්න ඒවා වේදනා සංඥා සංකාර විඥානයන්හි නැగి නැగి ඒමක් තියෙන්න ඕනද නැද්ද? ධර්මය පැත්තෙන් තියෙන කරුණුත් එක්ක. ධර්ම දැන් අපි තමයි ප්‍රථම ධ්‍යාන ආදී ගැන හොඳට ආධ්‍යයනය කරලා. එතකොට ඒවා පිළිබඳ එතකොට විරාග විරාගීව වාසය කිරීම පිළිබඳ සංඥායාට එනවා නැగి නැగి නැగి නැగి. හරිද? එතකොට ඒ පිළිබඳ කැමැත්තක් ඇති වෙන, ඡන්දයක් ඇති වෙන සංස්කාරයන් සකස් වෙනවා. ඒතකොට ඒවා නැවත නැවත අරමුණු කර කරන සිත් පහළ වෙනවා. ආන් එහෙමනම් මොකද වෙන්නේ? අර වගේ තැනට එකයි යනවා කිව්වොත්. නේද? යන්න මෙයාලා යන්න හදන්නේ පැයට කිලෝමීටර් 20ක නම් මෙයා යනවා පැයට කිලෝමීටර් 30කින් විතර ඒ පැත්තට. නේද? අන්න එහෙම ඒ පැත්තට තියෙන උනන්දු ස්වභාවය ඒ පැත්තට තියෙන උනන්දු ස්වභාවයක් අපේ సంతානවල තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ පැත්තට තියෙන උනන්දු ස්වභාවය වෙනුවට ඒ පැත්තට නැගිය යුතු දැන් ඉතා පැහැදිලි නේද? නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න නිවන් මාර්ගය අපේ හිතේ ඔසවා තියෙන. කුසලයේ අදි කුසලයන් ධානාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන් වලට අපේ හිත ඔසවා තබන වේදනා සංඥා සංකාර විඥාන සම්පතියක් අපේ సంతానගතව හැදෙන්න ඕනද නැද්ද? අන්න ඒක ගින්දරට අහුවෙච්ච කුකුල් පිටට වගේ. අපේ හිතේ නැගෙන්න ඕනේ. අපේ හිතේ නැගෙන්න ඕන දැන් තේරෙනවද වේදනාව මොනවද වේදනාව? එද ප්‍රථම ධානය ආදී මතක් වීමෙන් පවා සැප වේදනාවක්. මේ කයෙන් කොයි කවදා අත මිදෙන්නද මේ කයෙන් විඳින වේදනාවල් කියලා අපි අර අනාගතේ ලබා ගන්න තියෙන හොඳ ඉලක්කයන් හොඳ සැප දේවල් ගැන මතක් වෙද්දී මතක් වෙද්දී සැප ඇති වෙන්නේ අන්නේ ඒද ඒ වේදනාව නේද අන්න එහෙම උත්තරී මනුස්ස ධර්මයන් ගැන මතක් වෙනකොට අපේ අපිට වේදනා සංතතියක් තියෙනවා ඒවත් එක්ක ඒ වගේ උත්තරී මනුස්ස ධර්මයන් පිළිබඳ සංඥා සංතතියක් තියෙනවා සංකාර සහ විඥාන සංතතිය ඇති වෙන්න ඕනේ අන්න ඒ බුරබුරා නැගෙන අන්න ඒ තමන්ගේම సంతානයේ සකස් වෙච්ච අන්න ඒ ඒ වැඩපිළිවෙල තමයි අපිට ධර්ම මාර්ගයේ ඔසවා තබන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි. හේතු ඇතුව සකස් වෙච්ච අන්නේ වැඩපිළිවෙල. අන්න ඒ වැඩපිළිවෙල අපි හිතමුකෝ නිකන් මේ කුකුල් පැහැටක් වගේ හොඳට තේරෙනවා කියලා. ඒක ගින්දරට අහුනොත් වගේ තමයි තීන මිද්දේට අහුනවා. මොකද වෙන්නේ අර අර නැగిලා එන ඉස්සිලා දෙන උස්සලා දෙන අපේ හිතම උස්සලා දෙන මාර්ගය එකපාරටම ඇකිලිලා යනවා. භාවනා කර කර ඉන්න කෙනා එකපාරටම නිදි කරන්න පටන් ගන්නවා. හරිද? එයා හදිස්සියෙම වෙන කාත් එක්ක හරි කතා කරගෙන පටන් ගන්නවා. ඒ කතා කරගෙන පටන් ගැනීමෙන් එයාට ගැලවෙ ගන්න පුළුවන් කමක් නැහැ කුසිතකමක් තියෙනවා එතන. දැන් ඉතින් කෑවා විතරයි නේ කියලා. කාලා නේද කාලා ඉවරුණා විතර නැත්නම් කන්න තියෙනවනේ කියලා බෑ. යන්න තියෙනවනේ කියලා බෑ. ගිහිල්ලා ආවා විතරයි නේ කියලා බෑ. ඒකේ හැම වෙලේම මේක නැතුව අනිත් පැත්තට අදින ගතියක් තියෙනවා තීන මිද්දේ කියලා කියන්නේ අනේක. මේ සේන පරියන්ත සේනාසන වලට අදි කුසලයන්ට ඒ වගේ කර හිත ඔසවා ඔසවා ඔසෝසවා තියන්නේ නැහැ පින්නත් මේ ඒවට තියෙන කම්මැලිකම අනිත් එක ඒවා කරේ තියෙන මේ කලකිරිච්ච ස්වභාවය අයියෝ වා කරලා කාටද හරියන්නේ නැහැ ඇතුලෙන්ම තියනවා නිකන් හරියන්නේ නැති වෙයි නේද කලින්ම කතා කරනවානේ එහෙම නේද හරියෝක හරියන්නේ නැති වෙයි ඕක මේ නේද එහෙම අර ඒවට තියෙන අර කෙටියෙන් කියනවා අරතිය ඇලෙන්නේ නැති ගතිය. ඉතින් බලන්න ඕන අපි මේ ඒවා තියෙන අද කාලේ කවුද නිවන් දැක්කේ? අද කාලේ කවුද මේ ධ්‍යාන මට්ටම් වලට යන්නේ? එහෙම කරන්න බෑ. ඕවා විතරක් කරලා හරියන්නේ නැහැ කියන එක අපේ හිත ඒ පැත්තට නැති සංඥා ඇති කරනවා. ඒ පැත්තට අදාළ වෙන්නේ නැති සංඥා ඇති කරමින් ඒ පැත්තට තියෙන උනන්දුව නැති කරන්නත් හේතු වෙන්නේ ඒ ඒ දේවල් වලට තියෙන තණ්හාවම තමයි අන්තිම බලනකොට. ඒ ඒ දේවල් වලින් අත මිදෙන්න තියෙන තණ්හා දරුවන්ගෙන් අත මිදෙන්න තියෙන, ගෙවල් වලින් අත මිදෙන්න තියෙන, තමන් ගත කරපු ජීවිතයෙන් අත මිදෙන්න තියෙන. දැන් ඔය අපි ඔය කියන්නේ නේද? දන්නවනේ වයසට ගියාම හදපු ගෙදරින් යන්න කැමතිද නැහැ. ඊට වැඩිය ගොඩාක් උපභෝගී ගෙවල් සමහර ළමයි හදලා ඔක්කොම කරලා දීලා තියෙනවා නේද? පරණ එකේ ළමයින්ට කරදර කරගෙන එතනම ඉන්නවා. ඒ ඒ ගැලවෙන්න බෑ. හරිද? තමන් හිටපු ගමෙන් යන්න බෑ, නගරෙන් යන්න බෑ. ඒතකොට ඉතින් මැරෙනකොටත් ඒකම තමයි, ඒ රණ්හාවම තමයි. තව පොඩ්ඩක් හරි මං පැවිච්ච තැන ඉන්න. මෙන්න මේකට හේතුව තමයි මේවා මේ මේ තැන් වලට තියෙන නොඇලීමත් ඒ නොඇලීම, ඒ කියන්නේ මේ තැන් වලට ඒ ඒ තමන්ට ලැබිලා තියෙන තැන් වලට තියෙන ඇලීමත් ඒ ඇලීම අයින් වෙන ආකාරයට කර ඒ ඇලීම වැඩි වෙන විදිහට කරන මෙනෙහි කිරීමක්. හරිද? ඒකට අපිට හොඳට දැනෙන්න ඕනේ මෙතනදී අපේ හිත මේ මාර්ගයේ හැකිලිච්ච ස්වභාවයක් හැම වෙලෙම තියෙනවා නම් මාර්ගය වඩන්ඩ තියෙන එකට මගේ හිතේ උනන්දුව තියනවද නැද්ද කියලා මේ මොහොතේම අපි බලන්න ඕනේ. මේ වෙලාවෙන් බලන්න ඕනේ. ඒක තමයි ඕනේ. මගේ දවස ගත්තාම භාවනාවට මම කැමතිද? හොයාගත්ත හැකි එතකොට අපි මේක තීන මිද්ද ස්වභාවය තියනවාද කියලා. මේක හැම වෙලෙම නිදිගිර කර ඉන්න එක නෙවෙයි තීන මිද්ද කියන්නේ. හරිද? ඒ කියන්නේ නිදි නිදි කිරා කිරා ඉඳීමත් තීන මිද්දයක් තමයි. නමුත් අපිට තීන මිද්ද කියනකොටම හිතෙන්නේ ඕකනේ. නෑ නෑ. මේ තියෙන ඒක ඒක ඒක දරුණුම අවස්ථාව. ඊට මෙහා අපි මෙහෙම උදාහරණ කිහිපයකින් ගමුකෝ. සමහර අය ඉන්නවා මොනවා හරි වැඩක මොනවා හරි කතාවක් පටන් ගත්ත කියන කාත් එක්ක හරි වෙලාවකට ගැලවෙන්න බැරි වෙලා නැද්ද? නේද? එහෙම මේ සමාජයේ ප්‍රසිද්ධයක් නැද්ද? ප්‍රසිද්ධය ඉන්න අපිත් ඒක දකින්නට මොකද කරන්නේ? අම්මෝ අහුනොත් නම් ඉවරයි කියලා නේද? තමන්ගේ තියෙන ප්‍රයෝජනවත් වැඩක් වැඩක් මොනවා හරි තියෙන ප්‍රයෝජනවත් වැඩ කියනවට වැඩිය කතා කර කරම ඉන්න තියෙන ඉන්න හිතෙන ගතියක් තියෙනවා. අන්න ඒ තමයි එයා ඒ අර කතාවෙහි හෝ නැත්නම් පුටුවක හරි ඉඳගත්තුම උනත් එයාගේ හිත එයාගේ හිත ඒ පුටුවෙන් නැගිටින්න ඒ කියන්නේ දැන් අපි හරි බැරි ගහලා ඉඳගත්තා කියන්නකො ඉඳගත්ත කෙනාට මෙහෙම දැන් හොඳට වැටුනහම හොඳට තද්ද වෙලා ඉඳගත්තාම පුටුවට නැගිටින්න නම් යම් සංස්කාරයක් යම් කැමැත්තක් යම් වේගයක් ඕනද නැද්ද සමහර ඇත්තන්ට මේ වේගය ඇති වෙනවා මේ හරීම ඉක්මනට. හරිද? ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ අපිට මම අර වීරිය ගැන කියද්දිත් කියලා දුන්නා ඊට ප්‍රතිවිරුද්ධ දේවල් ගැන මේකට උදාහරණයක් විදිහට කියනවා රබර් බෝලයක් වගේ. රබර් බෝලේ බිම ගහපු ගම එතනින් අයින් වෙනවා. වැඩිච්ච තැනින් අයින් වෙනවා. මැටිගුලියක් බිම ගැහුවා. එහෙමම තිබ්බා. දැන් මම හොඳට හරි හරි හරි බහේ ගාලා ඉඳ ගන්න. දැන් සමහර අය දැකලා තියෙනවා ඉඳ ගන්නකොට මෙහෙම ඔළුවත් හේතු කරලා ඉඳ ගන්න. ඉඳ ගන්න ඉරියව්වත් උඩුකය ඍජු ඉරියව්වක් නෙවෙයි. ඒ මොකද මේ නැගිටින්නෙම නැති වෙන හිතක් තියෙන්නේ. ඉඳගත්තුත් හරහට වැටෙන්න බරයි ශරීරය. හරි ඊට පස්සේ මේ ශරීරය නැගිටවන්න ඒ ශරීරය ඇත්තටම නැගිටින්නේ මොන මොනවා යෙදිලාද? සිතේ නේද? යම්කිසි සකස් වීමක් වෙන්න ඕනේ නැගිටින්න ඕනේ කියලා. දැන් අපි දෙන්නෙක් ගමුකෝ එක්කෙනෙකුට ඉඳගත්තාම පුටුවකින් ඒකෙන් නැගිට ගන්න එයාට අවශ්‍ය කරන මම ඉක්මනට වැටි කරගන්න ඕනේ. මම ඉක්මනින් මේ කාලය ඉතුරු කරගන්න ඕනේ කියලා හිතේම නැගෙන වේගයක් එක්කෙනෙකුට ඇති වෙනවා. ඒ වේගය එයාව කාර්යක්ෂම කරනවද නැද්ද? සමහර අය කොහොම රිදෙන්නේ නැහැ කොහෙවත්වත්. හරි ඒ වුණත් හම් මේ හරි අමාරුයි අප්පා <laughs> එහෙම අන්න එහෙම අර හිමින් නැගිටලා හිමින් ඇවිදලා හිමින් වැඩ කරලා නේද? බොහොම නිකන් අර අන්න ඒ ස්වභාවය එන්නේ කොහෙන්ද? අන්න බලන්න අවශ්‍ය සංස්කාරය සකස් වෙන්නේ නැහැ. ඒ සංස්කාරය හැකිලිලා වගේ ආවේ. <laughs> සමහර අය දවසකට කොච්චර වැඩ කරගන්නවද කියලා බලන්න. ගොඩ වැඩ කරගන්න අයට පින්නත් මේ නිකන් ඉන්න අය දිහා බලලා අනේ ඒ කට්ටිය කාලෙ ටිකක් මට ගන්න තියෙනවා නම් කියලා හිතනවා. නේද? හ්ම් වැඩ වැඩ නොකරම කාලයට කරන්න දෙයක් නැතුව ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ කට්ටියට කියන්නේ කාල <laughs> නේද? ඒක ඒක හොඳ වචනයක්. ඒක මේ නරක වචනයක් නෙවෙයි. කාල කන්නේ කියලා. නේද? කාලය කාදම නැත්තො. ඉතින් මේ එහෙම නැතුව තමන් තමන්ගේ මේ ශරීර ස්වභාවය පවා කාර්යක්ෂම වෙන්න නම් අපි අපේ හිත ඔද ගන්නවා ගන්න ඕනේ, තෙද ගන්නවා ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. හරිද? එතකොට මේ මෙනෙහි කිරීම කරනකොට අපිට වීරිය උපදිනවා. වීරිය කියන්නේ තීන මිද්දේට ප්‍රතිවිරුද්ධ දේවල්. ඉතින් ඒ එහෙම නොවුණොත් දැන් අපි මට අද තේරුම් කරවන්න උවමනා කරලා තියෙන මේ තීන මිද්දේ තියෙන අපේ ඇතුළාන්තයේ තියෙන ස්වභාවයමයි. කෙනෙක් වැටි වැටි වැටි වැටි වැටි වැටි ඉන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන තමන්ගේම సంతානයේ අතීත නොයෙකුත් කාරණා හේතු වෙලා නැగి නැగి එන එන්නේ නැති ගතිය. ඒ එන ඒවා එහෙමම යට කරලා දාලා දැන් බොහෝ දැන් බලන්න වැඩක් කරනකොට ඒක ආරම්භ කිරීමක් ඒක ක්‍රියාත්මක කරගෙන යෑමක් ඉවර කිරීමක් කියන ආකාර තුනෙන් මේක ඉවර කරන්න ඕන. හුඟක් අය ආරම්භ කරපු දවස් එකේ අපේ අම්මේ බලනකොට කාත් එක්ක කතා කරන්නේවත් නැහැ. හරි ඒ මොකද ඒ හිතෙන් පුදුම උනන්දුවක් ඇවිල්ලා තියෙන්නේ. හුඟක් අයලා ටික දවසක් ගියහම මොකද වෙන්නේ? නේද? මේ අමාරුම දෙයක්. මං උනත් ලොකු උත්සාහයක් ගන්න ඕනේ දුර්වලතාවය අයින් කරන්න. මොන හරි වැඩක් පටන් ගත්තට පස්සේ ඒ වැඩ පටන් ගත්ත වැඩේ මග අතර මග නවතින්නේ නැති වෙන්න මුල ඉඳන් තිබ්බ උනන්දුව දිගටම තියාගන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා. ඒක ඒ පිළිබඳ සිහියෙන් ඉන්න ඕනේ. අපි දැනගන්න ඕනේ. මට මුලදී තිබුණු උනන්දුව ඉන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව මම හිතුවා. ටික ටික ටික ටික මැදදී වෙන්නේ මොකද්ද? වෙනත් දේවල් හින්දා ඒකෙට අවශ්‍ය කරන මෙනෙහි කිරීම නැති හින්දා ඊටම ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් ඒවා නැතුව එක දිගට Taman ගත්ත අරමුණේ ඉදිරියට යන්න නම් තීන මිද්දේ කියන රකුසව Taman හොඳට හොයාගන්න ඕනේ. තීන මිද්දේ කියන්නේ අපි හිතමුකෝ ලෙඩක් කියලා. හරිද? අන්නේ ලෙඩේ හැදුනොත් හරිම කරදරයි. කරදරයි. ඒ තීන මිද්ද හැදිච්ච අයගේ පින්නත් ලක්ෂණ අපි ඒ රෝග ලක්ෂණ ටිකක් තව බලමු. ඕනම වැඩක් කරන්න හදනකොට ඒ කට්ටිය මොනවද කියන්නේ? ඕක හරියන්නේ ඕක හරියන්නේ ඕක මෙහෙමයි, ඕක මෙහෙමයි කියලා කියනවා. ඕක කරගන්න බෑ කියලා කියනවා. එතකොට උඟාක් කලාවට අපි කරන්නේ ආ එහෙනම් මෙහෙම කරමු කියලා කියනවා. එතකොටත් මොකද කියන්නේ? ආ එහෙම කරත් හරියන්නේ නැහැ, එහෙම කරත් හරියන්නේ නැහැ, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ අපි කියනවා ආයේ දෙකම නැතුව දැන් මෙහෙම කරමු කියලා. එතකොටත් මොකද කියන්නේ? ඒ වුණාට එහෙම කරොත් වෙනවා. දැන් අන්තිමට මෙයාගේ කතා කතාවත් එක්ක මෙයා ගන්න හදන්නේ මොනව කරන්නද? මේ වැඩේ නොකර ඉන්න. නේද? හැම වෙලේම නෙකරෙන පැත්තටමයි වැඩ. කරනවට වැඩිය කතා කරනවා වැඩි. එකතු වෙලා සාකච්ඡා වැඩක් ගැන සාකච්ඡා කර කර ඉන්න නම් අම්මා බලන්න ඕන වැඩි හරි හරි මෙහෙම මෙහෙමයි කියලා. හැබැයි කරන්න නෑ. කවුද මේ තීන මිද්දේ යට වෙච්චා. ඉතින් ඒ ඔය ඔක කියනකොට මම මොකද කරන්න ඕනේ? මාත් ඉදලා බලනකොට මාත් එහෙමද? මේ ඇත්තෝ. මේ ඇත්තෝ කල්පනා කරලා බලනකොට මාත් එහෙමද? එහෙනම් ඒක ලෙඩක්. නේද? ඒක මං හදාගත්ත ලෙඩක් නෙවෙයි. ඒකට මම කළ යුතු දේ කරන්න ඕනේ. කළ යුතු දේ කරන්න ඕනේ. එතකොට මොකද්ද කරන්න ඕනේ කියලා අපි හැම වෙලෙම හැම වෙලෙම ඒ පිළිබඳව කල යුතු දේ කරලා තීන මිද්දේ නැති කරගන්න කල යුතු දේ තීන මිද්දේ නැති තීන මිද්දේ ඇති වෙන්න දෙන්නේ නැති වෙන්නත් තීන තීන මිද්දේ නැති කරගන්න අපි හැම වෙලෙම උත්සාහ ගන්න. ඉතින් අපිට මේක හරිය අමාරු වැඩ. මේක දින වටිනම දේ තමයි අපි අපේ පැත්තට හැරිලා බලන්න ඕනේ. හරිද? නින්දම නින්ද නින්ද කියන තැනට එන්න එපා. ඒක නෙවෙයි කුසලයේහි තියෙන අදි කුසලයේහි තියෙන හිතේ තියෙන හැකිලෙන ගතිය ඒ ඒ සංකල්පය අද හදා ගන්න ඕනේ. අපි උඟාක් කාලවට හිතාගෙන හිටියේ තීන මිද්දේ කියලා කියන්නේ නිදිබර ගතිය කියලා. හරිද? නෑ නිදිබර ගතිය නෙවෙයි. නිදිබර ගතිය තමයි ඒකේ දරුණුම අවස්ථාව. මම ආය ආය මතක් කරනවා ඒක. හරිද? දරුණුම අවස්ථාව ඒකයි මේ හිත හිතේ ගුරුබුරා නැගෙන්න ඕනේ. නිවන් දකින්න ඕනේ. නැත්නම් කුසල් වඩන්න ඕනේ කියලා බුරබුරා නැගෙන්න ඕනේ වේදනා සංජාර සංකාර සංඥා වේදනා සංඥා සංකාර විඥාන සම්පතියේ හැකිලිච්ච බව. එතකොට යාගේ හැම වෙලෙම ජීවිතේ සාමාන්‍ය ජීවිතේත් හරීම අකාරයක්ම ස්වභාව අකර්මණ්‍ය ගතියක්. යම් අකර්මණ්‍ය ගතියක් හැකිලිච්ච ගතිය මම ඉස්සෙල්ලා කිව්වා පසුබට වීමක් අන්න ඒ වගේ ස්වභාවයක්. ඉතින් මේක මේක දැනගෙන අපි මේකට ලොකු මේකට හේතු වෙන කාරණා ටික මෙනෙහි කරලා මේ පිළිබඳ ලොකු අවධානයක් යොමු කරගන්න ඕන මම මේක අයින් කරගන්න ඕක මේක හරිම වටිනවා මොකද හැම වෙලේම අපි ආපස්සට ඇදෙන්නෙම මෙන්න මේ තීන විද්ද ස්වභාවයෙන් හින්දා ආපස්සට ඇදෙන්නෙම මේ තීන විද්ද ස්වභාවයෙන් හින්දා ඒකින්ද මේක පිළිබඳව අපි හැම වෙලේම බලන්න ඕනේ කොහොමද කරන්නේ කියලා මේක අපිට පැහැදිලි කරගන්න ලේසි පින්නත් නේ මේ තීන මිද්දේ ප්‍රහාණය කරන්න කාරණා හයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි විශේෂයෙන් භාවනා කරන කෙනෙකුට ඒ වගේම අනිත් අවස්ථාවලදීත් කාරණා හය ආකාරයකින් මේක අයින් කරගන්න මේ කරුණු සඳහන් කරලා තියෙනවා මේකෙන් පළවෙනි එක කයටම සිද්ධ වෙන ඒ කියන්නේ කය කය මම කියන කයනොත් මේකට දායකත්වයක් වෙනවා කියලා පළවෙනි එක තමයි අපි අර බත් මත අයින් කරගන්න වැඩ කටයුත්ත යොදා ගන්න ඕනේ. කියන්නේ අතිභෝජනයේ අතිභෝජනයෙන් අයින් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. ඒ කියන්නේ අපි දැන් විශේෂයෙන් ආහාර ගනිද්දී කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපි ආහාර ගත යුතු තියෙන්නේ? තමන්ගේ කුසට තව පිටු දෙක තුනකට ඉඩ තියලා නවත්ත ගන්න ඕනේ. නවත්තගෙන ඉතින් දැන් වික්ෂුන් වහන්සේලාට ගත්තොත් අපි වේල් දෙක වේල් දෙකයි හෝ එක් වේලයි බුදුරජාණන් වහන්සේ එක වේල අනුදන්වලා දාරනවා. එක වේල අනුදන්වලා දාරනවා. ඉතින් මේ ආහාරය කියන එක අතිභෝජනය කිසියම් තේරුමක් ඇති එකක් නෙවෙයි. වැඩිපුර වැඩිපුර ආහාර ගන්න නැත්තන්ට මොකද වෙන්නේ? ආහාරයේ හින්දා ආහාර ගත වෙලාව විතර නෙවෙයි. දිගින් දිගට දිගින් දිගට ආහාර ගැනීම මේ ශරීරය බොහොම එක තැනක තියලා තියන්න වෙන තත්යකටපත් වෙනවා. ඒකද Tamanට කාර්යක්ෂම ජීවිතයක් ගත කරන්න ඕනේ නම් වෛද්‍යවරුත් හැම වෙලේම කියන්නේ මෙයා අවශ්‍ය ආහාර ප්‍රමාණය වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. ඉතින් ඒ ඒ නිර්දේශ අරගෙන බලනකොට අපි මං හිතන්නේ වැඩි දෙනෙක් වැඩියෙන් ආහාර ගන්න පුරුදු වෙලා තියෙනවා. Tamanගේ ශරීරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නෙවෙයි ගන්නෙ. ඒ එන්නේ ඒ ඒ தත්ත්වයෙන් හින්දා ඒ ශරීර නින්දට බර ගතියකට වැටෙනවා. ඒ හින්දා ඒ අති අතිබෝධනයෙන් අයින් වීම තමයි පළවෙනි කාරණාව තීන මිද්දෙන් අයින් වෙන්න එක. හරිද? ඒතර භාවනා කරද්දී එහෙමනම් විශේෂයෙන්ම මොකද? අපි දැන් භාවනා කරන දිනයක් කියලා. නේද? තමන්ගේ හොඳට දැනෙන්න මම අද වැඩියෙන් ආහාර ගත්තොත් මට අද මං බලාපොරොත්තු වෙන කාරණාව කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නෑ කියලා තමන්ට හොඳට දැනෙන්න ඕනේ. ඒක හැම වෙලේම ඒ සිහියෙන් ඉන්න ඕනේ. අපිට ඉතින් ගොඩාක් නේද පුරුදු වෙලා තියෙනවා හැම වෙලේම මොනවා හරි මොනවා හරි හපහ පහ පහ පහ පහ ඉන්න ඕනේ කියලා. ඒක ඉතින් මන්නම් කියන්නේ ඔක නිඳා කරන්න මන්නම් කියන සංසාරගත පුරුද්ද කියලා. සසර පුරුද්ද තමයි ඒක. මොකද ඉතින් හම්බෙච්ච කටනේ. නේද? කා කියාගෙනම තමයි සංසාර ජීවිතෙත් මොන සතෙක් වෙලා හිටියත් කෑවනේ. කට්ටියක වැඩේ උදේ ඉඳන් හැන්ද වෙනකම්ම කණ එකද? නේද? හරපැටියෙක් ගත්තත් බලන්න උදේ ඉඳන් බෙල්ලන මාගෙනම ඉන්නේ. කවුරුත් බලන්නේ කණ්ඩ මොනවා හරි කණ්ඩ. නේද? මේ ශරීරය ඇතුළට දාගන්න. ඒකෙන් අයින් වෙන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට විතරක් ආහාර ගන්න. ඉතින් මෙනෙහි කිරීම එක මංක අරතිය සහ අයෝනිසෝ මනසිකාරය කියලා කියවනේ. ඒතර මේ ආහාරයෙන් අත මිදෙන්න නම් ආහාර පිළිබඳ නියම මෙනෙහි කිරීමකට යන්න ඕනේ. මොකක්ද ඇත්තටම මේ ඒකට කියන ප්‍රත්‍යක්ෂාව කියලා. මොකටද මේ ආහාරය? මේ ආහාරය අපි ඉගෙන ගොඩාක් කතා කරලා තියෙනවා ප්‍රතිසන්නිසිත සීලේදී, සබ්බස්ස සූත්‍රයේදී පහුගිය කාලේ බොහෝ වශයෙන් කතා කරගෙන ආය කතා කරන්න ඕනේ නැහැ. නමුත් ඒ හරියේ ඒ ධර්ම දේශනාව හොයාගෙන අහන්න ඕනේ. නමුත් ආහාරය මොකටද කියලා නුවණින් මෙනෙහි කිරීමෙන් අපිට මේ ආහාරයෙන් ආහාරය මාත්‍රාව ඉක්මවා ආහාර ගැනීම අයින් කරගන්න හොඳටම පුළුවන්. එහෙම මාත්‍රා ඉක්මවා ආහාර අරගෙන බලන්න ඕනේ. බලපුවම ওই රාත්‍රී ආහාර එහෙම අයින් කරපුවාම හොඳට තේරෙනවා ඊට පහුවෙන්ද දවසම කාර්යක්ෂම ගතියක් තියෙනවා. අහ දවස් වේලාවට විතරක් ආහාර අවශ්‍ය ප්‍රමාණයට ගත්තාම අර දවසේම තියෙන ඇලි මැලි ගතිය අයින් වෙලා ඊටාම ප්‍රබෝධමත්ව කටයුතු කරන්න කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඊළඟ එක තමයි තමන්ගේ ඉරියාපත පිළිබඳව හැම වෙලෙම සැලකිලිමත් වෙන්න ඕනේ. භාවනා කරන කෙනෙක් සක්මන් භාවනාව කිරීම ආදිය කිරීමෙන් දැන් අර සමහර ඇත්තෝ ඉන්නවා මම කියන්නම් උදාහරණයක් විදිහට පාඩම් කරන වෙලාවකට අපි දැන් මේ තියෙන මිදේ දුරු කරගන්න ඕන වෙනකොට වෙලාවකට අපි යට වෙනවනේ නින්දටම යට වෙනවනේ පැහැදිලිවම පාඩම් කරනවා නැත්නම් ළමයෙක් නැත්නම් භාවනා කරනවා අපි භාවනා කරනකොට දැන් මොකද වෙන්නේ ඇස් දෙක පියවිලා ගිහලා මෙහෙම කරලා එක සැරයක් වැටෙනවා හරිද ඒ වැටුනහම මම මොකද කරන්න ඕනේ? දැන් මම දැනගන්නවා මගේ හිත ඇකිලිගෙන එන්න දැන් මේ කමටහනේ ඇකිලිගෙන එන්න. එයා දැන් ඒ ගැස්සුණා, ගැස්සුණාම හිතුවා හරි. ආයෙ මම ඉන්න ඕනේ මෙහෙම. එහෙම නෑ මුගක් වෙලාට කරන්නේ. නැගිටින්න හිත දෙනවද? ඒ අටවීම තමයි. හරිද? එයා හිතනවා එක සැරයක් මෙහෙම වැටුණාට ඊළඟ සැරේ ආයෙ වැටෙන්නේ නෑ කියලා. සමහර විට ඇත්තටමත් හොඳ දෙයක් මෙනෙහි වුණොත් එහෙම වැටෙන්නේ නැතුව ඉන්න තියෙන ඉඩකඩ තියෙනවා. හොඳයි පළවෙනි උත්සාහය ගත්තා. දැන් හොඳට ඔළුව කෙලින් කරන් හිටියා. ආයෙ වැටුණා. දැන් මොකද කරන්න ඕනේ? දැන් දැනගන්න ඕනේ මේ ක්‍රමේ හරියන්නේ නෑ. දැන් මම මේ උඩුකය ඍජුව තියාගෙන භාවනාවේ ඉඳගත්තා. ඉඳගත්තම මගේ මේ මට දැන් මේක හරියන්නේ නෑ කියලා. හරියන්නේ නැහැ කියලා දැනගත්තාම මොකද කරන්න ඕන? නැගිටලා සක්මනෙහි ආදීෙහි යෙදෙන්න ඕනේ. ඒකට ගාවක් අය කම්මැලි සක්මන් භාවනාව කරන්න කම්මැලි. ඉතින් ඒ ඒ වගේ තමන්ගේ ඉරියව් පිළිබඳව සැලකිලිමත් වෙලා හොඳින් සැලකිලිමත් වෙලා ඒ ඉරියව් නිවැරදි ඉරියව් මාරු කරමින් මේ මේ මේ තමන්ගේ පිළිවෙතෙහි පිළිවෙතෙහි යෙදෙන්න ඕනෑ පින්නත් නේ ඉරියව් මාරු කරමින්. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේකෙන් අත මිදේ අත මිදව ගන්න පුළුවන්කම තියෙනවා. හැම වෙලෙම නැත්තම් ඒ ඉරියව්වේ රැඳිච්ච එක්කන ඒ ඉරියව්වේම ඒ ඉරියව්වේම රැඳි රැඳි එහෙම්මම හිටියාම අපිට මේ කුසලයේ හිත යොදවා ගන්න බැරි වෙනවා. හුඟක් වෙලාවට අපි දකිනවා දැන් ওই විහාරස්ථාන වලට එහෙම අපි ගියාම සමහර බණ මඩුව වලට ගියහම බණ කියන්නේ පටන් ගන්නෙම තීන මිද්දෙන් බව පේනවා. හරි? ඇයි ඒක දන්නවද? බණ මඩුව වල මම ඊට කලිනුත් මතක් කරා ආය මතක් කරන්න ඕනේ ඇහිච්ච නැති අයත් ඉන්න පුළුවන් නේ. ඒවා හදා ගන්න ඕනේ හින්දා. ගොඩාක් ස්වාමීන් වහන්සේලාට හරි කරදරයක් කරලා දෙනවා විහාරස්ථාන වල බණ මඩුවේ. කට්ටිය ගිහිල්ලා මොනවද හොඳට පේන් කරලා ලස්සනට හදලා තියෙන බණ මඩුවේ තෙල් ගාලා එනවා. ආදරයට වගේ තෙල් ටික ගාලා ඉන්නේ. කොහෙද තියෙන තෙල්ද? ඔළුවේ තියෙන තෙල්. හ්ම්. හරි සමහර තැන්වල අපි ධර්ම ධර්ම දේශනාවලට ගියාම ඔන්න බලනකොට මැද කවුරුවත් නැහැ. වටේට කට්ටිය ඉන්නවා. ඈතට මූණේ මූණ බලාගෙන බිත්ති දිගේ තමයි ඉන්නේ. බිත්ති නැතුව ඉන්න බෑ. එතකොටදී අපි දැනගන්නවා මේ මොකද මේ කියන විදිහ. ශරීරය හේතු කරන්න ඕන කොහේ හරි. හරි ඊට පස්සේ එක දවසක් නම් මම හොඳටම දොස් කිව්වා. කාර්යාලයක බණකට ගිහිල්ලා මොකද උනේ? මේ කට්ටිය අර විදිහටම තිදගෙන බලන්නේවත් නැහැ මගේ දිහාට. ආරාධනා කරලා ගෙන්නගෙන. හරි ඒ මොකද කුසලයේ තියෙන අකමැත්ත උකටලි බව. හරි ඒක තේරුම් අරගෙන දැන් මම ඒක එහෙම තියලා බණ කියවන හරියනවද? නෑ මම හොඳටම දොස් කිව්වා. ඒක හරියන්න දොස් කිව්වා. ඊට පස්සේ හරි ගියා. ඊට පස්සේ මැදින් යන්නේ නැගත්තා. මං කෝ අකමැති නම් ඉතින් මං අහවල් දෙයකට බණ කියනවාද? අකමැති වැඩක් කරන්න මං ආවේ නෑනේ බලහත්කාරයෙන් ආවේ නෑ. ඇයි මේ අකමැත්තෙන් වගේ ඉන්නේ? <laughs> හරිද? ඉතින් ඒ විදිහට අපි ඒ ඒ කෙනාගේ సంతානයේ උපදින මේ තීරමිද්ද ස්වභාවය අයින් වෙන්න එයා හරියට ඉරියව් පවත්වන්න ඕනේ. හරි. ඉඳ ගන්නකොට හැම වෙලෙම කෙලින් ඉඳ ගන්න පුරුදු වෙන්න ඕනේ සාමාන්‍ය ජීවිතේ. ඇවිදිනකොටත් ඇවිදිනකොටත් එහෙම. හේතු වෙන ගති ගොඩ අඩු කරන්න ඕන සාමාන්‍ය ජීවිතේ ඉද්දී. හරි දැන් ඔය දන්නව නේද එක දූතාංගයක් තියෙනවා නිදා ගන්න නැහැ. කොන්ද හේතු කරලා බුදිය ගන්න නැහැ. ඒ තමයි විසුණු වහන්සේලා තමන්ගේ ඒ කුසල් වර්ධනය සඳහා ගන්න උත්සාහය. ඒ ඒ කියන්නේ නිදි වර්ජිතවම ඉන්න. කොයි වෙලාවෙ හරි මෙහෙම ඉන්නකොට ඔන්න ඔහොම නිින්ද නිින්ද ගියොත් ඇරෙන්න අරමුණු කරගෙන මම නිදා ගන්නවා කියලා නිදාගන්නේ. හරිද? තීන විද්‍යාවෙන් කරන හතරවෙනි කාරණාව ඒක. හරි. ඒ කියන්නේ ඒකට කියනවා අභ්‍යවකාශචාරී කියලා. කියන්නේ ඒ කියන්නේ යා මේ ඇඳක් හෝ පුටුවක හෝ කොන්ද හේතු කරන්නේ නැහැ කියලා තීරණය කරන් තියෙනවා. එතකොට ඊවස ගන්න බැරුව නිින්ද යන හරිය නිින්ද යනවා. භාවනා ඉරියව්වේ හරිය නේද? නැත්නම් ඒ කියන්නේ අදිස්ථාන කරගෙන නිදාගන්නේ නැහැ. ඒක තමයි වීරිය. එතකොට පය දෙකක් තුනක් එහෙම කරගන්න භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා ඉන්න අදටත් ඉන්නවා. හරි. දූතාංග කියන්නේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන සිව්පසයෙන් වැඩි සිව්පසයේ නොඇලී කටයුතු කිරීම සඳහා වැඩි වමනාවක් වෙන ස්වාමීන් වහන්සේලා විසින් සමාදන් වෙන විශේෂ වැලකීම් කීපයකට කියනවා සහ සමාදම් වීම කීපයක් තියෙනවා ඒවට කියනවා පෙරස් දූතාංග කියලා. ඉතින් ඒ තීන මිද්දේ අයින් කරගන්න අන්න ඒ වගේ ගොඩාක් වීරයක් ගන්න ඕනේ. ඇත්තටම එහෙම එකක් ඕනේ නෑනේ. නේද? ඉතින් එච්චර එහාට පිළිවෙත් රකින්න මේ ශාසනයේ මම මොකද කරන්න ඕනේ? කියලා තීරණය කරනවා. මම අඩුම තරමින් මේ ශරීරය පුරුදු කරන්න අපේ ශරීරය හරිය ඉක්මනට එක එක ඒවාට පුරුදු වෙනවා. දැන් සමහර මම දැකලා තියෙන ගොඩාක් වයසට ගිය අපේ උපාසිකාවෝ උපාසක මහත්තුරු ඉන්නවා. ඒ කට්ටිය හරියට කෙලින් තමයි භාවනා ඉරියව් එහෙම ඒ කට්ටිය හරිය කෙලින් වයස වයසයි කියලා නැහැ. හරි. හරි නිකම් නික දැක්කහම කොච්චර වයසට ගියත් නිකන් වීර්ය ස්වභාව වීර්ය සම්පන්න ස්වභාවයක් තියෙනවා. සමහර ඊටාම තරුණ අයත් වගේ ඉන්නවා. වැටිලා වගේ ඉන්නේ. ඉන්නකොටත් නිකන් නැමිලා වගේ ඉන්නේ. නේද? ඇද වෙලා වගේ ඉන්නේ. ඉතින් දැන් එන්නෙන් එන්නෙන් ටිකක් එහෙමයි හැබැයි පරපුර නේද? ජව සම්පන්න ගතිය ආදී කොන්දන වැඩි කොන්දට වැඩිපුර නේද? මෙන්න මෙහෙම මේම ඇකිලිලා ඉන්න ගතියක් තමයි තියෙන වැඩිපුර. ඒ තමයි මේ හිතේ තියෙන ප්‍රබෝධමත් ස්වභාවය නැතිකම. ඉතින් ප්‍රබෝධමත් ස්වභාවය නැතිකම හින්දා තමයි මේ ශරීරයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ප්‍රබෝධමත් ගතිය ඇති කරගන්න නම් අපි අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ වගේ ඒ තීන මිද්දේ තියෙන ඒ හකුලන ගතිය හිත හකුලලා ක්‍රියාත්මක භාවයට යන්නේ නැති ගතිය ගැන අපි හොඳින්ම හොඳින්ම දැනගෙන ඒකට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. ඒක විශේෂයෙන් මොකද ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙල? ධර්මයේහි ඇලෙන ආකාරයට කරන. ඒ කියන්නේ අරතියත් අයෝනිසෝ මනසිකාරයත් තීන මිද්දයට හේතු වෙනා වගේම ධර්මයේහි ඇලෙන ආකාරයට මෙනෙහි කිරීමත් යෝනිසෝ ඒ ඇලෙන ඇලෙන විදිහට කරන යෝනිසෝ මානසිකාරයක් කියන දෙක තමයි තීන මිද්දේ අයින් කරන්නේ එහෙමනම්. නේද? ඒක අනිත් පැත්ත. ඉතින් ඒකින්ද විරාග සංඥා, නිරෝධ සංඥා, ප්‍රහාණ සංඥා, සබ්බලෝකේ අනබිරත සංඥා මේ වගේ අපිට අපේ හිතේ සකස් කරගත යුතු ඔය බොහොම ප්‍රබල චරිත ගැන මෙනෙහි කියලා එවැනි තත්යකටම එවැනි තත්යකට මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච මනුස්ස ජීවිතයක් ලැබිච්ච අය නේද ශාසනීයව මෙච්චර එහාට වැඩ කරා මෙච්චර මෙහෙම වුණා මෙහෙම වුණා දැන් ඔය බුද්ධ ගෝසාම්ද්‍රෝ වගේ ස්වාමීන් වහන්සේලා මගේ චරිත කතාව හොයලා බලනකොට උන්වහන්සේලා ජීවිතයේ කෙනෙකුට ජීවිතේ තියා මේ මේ එක උන්වහන්සේ අවුරුද්දකට කරලා තියෙන වැඩ අනිත් අය ජීවිතේට කරන්න බැරි වැඩ තරම් වැඩ ගොඩක්. ඉතින් ඒ වගේ මහා මේ ජව සම්පන්න බල සම්පන්න චරිත ගැන අපි හොඳට මෙනෙහි කරලා ඒ ඒ මගේ හිත මේ විදිහට අකුලගෙන මේ විදිහට කෙලෙස් වලට මේ යට කරගෙන ජීවත් වීමෙන් ඇති ඵලය මොකක්ද මාත් ඔහේ ඉඳලා අන්තිමට ඉදිරිගිරගෙන ඉඳලා නැట్లా නේද අන්න එහෙම නිවැරදි මෙනෙහි කිරීම කරොත් පින්නත් අපිට පුළුවන්කම තියෙනවා මේ තියෙන මිද්දෙන් අයින් වෙන්න ඉතින් ඊළඟ කාරණාව තමයි සත්‍ප්‍රාය කතා ඒ කියන්නේ හැම වෙලෙම මේ පිළිබඳ මම ඊළඟ කාරණා දෙකම එකට ගන්නම් අන්තිම තමයි කල්යාණ මිත්‍ර සේවනතාව කියන එක. එතකොට ආ ඊන මිද්දේ අයින් වෙන ආකාරයට කෙරෙන කතා බහ අපි ළඟ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හම්බුනහම එකිනෙකා හම්බුනහම නේද නිවෙස් වලදී හැම වුණත් අපි සාකච්ඡා කරගන්නවා දැන් අපි කාලයෙන් ප්‍රයෝජන ගන්නවද? කොහොමද? ඉතින් හුඟක් අය ඉන්නවා කට්ටිය කියන්නේ අපිට වෙලාමදි අපිට මේ කුසලෙහි යෙදෙන්න වෙලාමදි කියලා. හොඳට තමන් දැන් හැඩි වෙලා තියෙන කාමරයක් තියෙනවා කියන්නේ. බඩු ගොඩ පුරලා තියෙනවා. එහෙම අපේ ගෙවල් වලත් එහෙම ඉඳලාමත් නේද? ඉඳලාමත් අපේ විහාරස්ථාන වල ගෙවල් වල එහෙම එහෙම ඉඳලාමත් එහෙම තියෙන අවස්ථා තියෙනවානේ අපි තුන් උත්සවයක් හරි ඉවරලා කියලා. දැන් මේක මහා දැක්කහම කරච්චරේ වගේ. හැබැයි මේ ක්‍රමානුකූල කරොත් අන්තිමට අපිටම හිතිලා නැද්ද? මොනවද අප්පා මේක මෙච්චර පිළිලා තිබ්බේ නේද? අස් කරලා බලනකොට මොකුත් නැහැ. නේද? ඒ වගේම තමයි උදේ ඉඳන් නැගිට වෙලාවෙ ඉඳන් හැන්දෑ නිදා ගන්න දක්වාම කාලය පිනවන්නේ. ඒ කාලය ගත්තොත් එහෙම ඒ කාලයේහි අපිට වෙලාව නැහැ වෙලාව නැහැ කියන අය යම් විදිහකින් පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවොත් තමන්ගේ දවසකට කොච්චර කාලය තියෙනවද කියලා තාම දන්නේ නැහැ හුඟක් අය. විනාඩි කීයක් තියෙනවද දවසකට? විනාඩි 1440ක්ම තියෙනවා. ඒතකොට විනාඩි 40ක් භාවනා කරන්න නැහැ කියලා කියන්නේ. නේද? එතකොට අපිට තේරෙනවා මම කොච්චර කාලයක් ගත කරලාද කියලා. සමහර වෙලාවට පොඩි දේවල් වලට විනාඩි 40ක් ගිහිල්ලා ඉවරයි. අපි කියන අපේ කොහෙන් කොහෙන්ද මම විනාඩි 40ක් හොයාගෙන භාවනා කරන්න කියලා. මේකට කාරණාව වෙලාව නැතිකම නෙවෙයි තීන මිද්දේමයි. හරිද? හිත ඇදෙන්නේ නැහැ අර කාලය හොයාගන්න. හරිද? අපි අපේ කාලය පිළිබඳව බොහොම ප්‍රවේශමෙන් බැලුවොත් නුවණ යොමු කරලා බැලුවොත් අපිට ලොකු කාලයක් ඉතුරු කරගන්න පුළුවන් දවසකට. හරි? ඉතින් ඒකින්ද ඒ එන්නේ වගේ මේ කාලය පිළිබඳව ඒ කාලය ඉතුරු කර ගැනීම පිළිබඳව අපි කරන සාකච්ඡා තියෙනවා. හරිද? ඒ ඒ කියන්නේ සීන මිද්දේ අඩු වෙන්න හේතු වෙන කතා. ඉතින් ඒ ඒ ඒ වගේම තමයි ඒ තීන මිද්දේ අඩුවෙන් තීන මිද්දේ අඩු කරගෙන කටයුතු කරන කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය. ඒ අය හම්බුනොත් අපිට ඒ වගේ අයව දැක්කහම ඒ වගේ අය ආශ්‍රය කිරීමෙන් එයාලා හැම වෙලේම අපිට ඇඟිල්ලෙන් නෑ නෑ නෑ කියනවා. කොහොමනම් ඉඳලා හරියන්නේ නෑ. ඔය කාලේ වුණ ආශ්‍රය කරන්න එපා. නේද? දවසකට අපි ඇත්තටම නිදා ගන්න කාලය කොච්චරද කියලා පොඩ්ඩක් කොලයක් අරන් ලියන්න. මම හැමදාම කියනවා නේද ඩයරියක් පාවිච්චි කරන්න ඕනේ. දිනපොතක් පාවිච්චි කරන්න ඕනේ. මේ දිනපොතේ මගේ යහපත සඳහා නැත්නම් මම නිවන් දැකීම සඳහා ගත කරපු කාලය කියලා පොඩි වෙලාවක් දාන්න එතන. හරි මම මොනවද කරේ? මගේ සංසාරික සුභසිද්ධිය සඳහා අද මොනවද මම කරේ? ඇයි ලියන්න බැරි අපිට? නේද? ඒ වගේම මං කොච්චර වෙලා නිදාගත්තද? තමන්ට අත්හැරිය යුතු දේවල් වගේක් තියෙනවා නම් අන්නේ අත්හැරිය යුතු දේවල් ටික දෛනිකව සඳහන් කරන්න. මම ඒකේ කොච්චර යෙදුනද? මම ඒකේ කොච්චර රූප වාහිනියෙන් අත මෙදෙන්න ඕනකම තියෙනවා නම් සංවිධානාත්මක වෙන්න තියෙන මිද්දෙන් අයින් වෙන්න. රූප වාහිනියෙන් අත මෙදෙන්න ඕනකම තියෙනවා නම් කරන්න ඕන මොකද්ද? රූප වාහිනියට මම ගත කරපු කාලය කියලා නිකම් බලන්ද බැලුවොත් එහෙනම් පැය දෙක තුනක් තියෙනවා දවසකට. හරි. හැබැයි හිතාගෙන ඉන්න මං අතහැරලා කියලා. අන්නේ කාලය පොඩ්ඩක් මනින්න. මේ හිතත් එක්ක කරන සෙල්ලමක් ඒක. හරි. දැන් නිදාගත් නිදාගන්න කාලේ බලන්න මැනලා බලන්න නිදාගන්නකොට මේ මන්ද නිදාගත් වෙලාව මෙන්න නැගිට වෙලාව කියලා බලන්න පස්සේ හිතේ අපරාධ මම මේ පහුගිය මේ වැඩේ මට කරන්න පටන් ගන්න තිබ්බේ දැන් ගොඩ කාලෙකට ඉස්සෙල්ලා මම කොච්චර කාලයක් නාස්ති කළාද කියලා ඒකින්ද මේ තීන මිද්දේට ඉඩ දෙන්න එපා ආය ආයසරයක් මම අවසාන වශයෙන් මතක් කරනවා තීන මිද්දේ කියලා කියන්නේ නිදි කිරීම නිදි කිරා වැටීම කියන්නේ ඒකේ ප්‍රබලම අවස්ථාවක් ඊට මෙහා ගිය නිවන් මාර්ගයට තමන්ගේ පිළිවෙත පිළිවෙතට කුසලයන්හි බුරබුරා නැගෙන් නැගිය යුතු නැවත නැවත නැවත නැවත කුසල පාක්ෂිකව නැගිය යුතු වේදනා සංඥා සංකාර විඥාන සංතතියෙහි හැකිලිම හරි අන්න ඒ හැකිලිලා ඒක නැවතිලා වෙනත් දේවල් ඒක යට කරගෙන හරියට සෙවල බැඳිලා වාගේ අර ඒ මොකද ක්‍රියාත්මක භාවයට ගන්නේ නැති උපකරණ වටේ නේද වැල් බැඳිලා රොඩු බැඳිලා මේ දූලි බිලා හැම ගන්න එපා. සමහර නැත්තන්ගේ සිතිත් මේ කෙලෙස් එක්ක කෙලෙස් වලින් වැහිලා ඒ කුසලතාවයන් නැగి නැగి එන්නේ නැහැ. ඉතින් අන්න ඒ தත්වයෙන් අත මෙදෙන්න නම් තීන මිද්දේට ප්‍රතිවිරුද්ධ නිවැරදි මෙනෙහි කිරීම කරන්න ඕන ධර්ම මාර්ගය කෙරෙහි ඇලීම ඇති කරගන්න ඕනේ යෝනිසෝ මනස්කාරයෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි අද දවසේත් මේ අත්න් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අද මේ අද මේ ධර්ම දේශනාවේ මේ අත්ෝ විශේෂත්වයක් දකින්න ඇති. මේ විශේෂත්වය තමයි පින්නත් මේ ධර්ම ශ්‍රවණය කරන අයට නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරන අයට යම් කිසි බාධාවක් වෙයි අපේ මේ අපි දන්නවා මේ මැදිරියට පැමිණෙන්නේ ඒ උතුම් දායකත්වය ලබා දෙන පිරිස්. ඒ දායකත්වයෙන් තමයි මේ අත්තන්ට අපිට මේ ධර්ම දේශනාව අරගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. මේ දායකත්වයේ ධර්ම නැත්තන් අද කල්පනා කරා අපේ මුහුණු දැකීමෙන් අපේ අපේ ඉරියව් දැකීමෙන් ධර්ම ශ්‍රවණය කරන අයට බාධාවක් වෙන්න පුළුවන්. අපිව පෙවුනා කියලා මේකත් එක කෙලස් නැති වෙන්නේ නැහැ. කෙලස් යම් කිසි දෙයකින් වැඩි වෙන්නත් පුළුවන්. ඒකින්ද අපෙන් ඉල්ලීමක් කරා නාලිකාවෙන් ඉල්ලීමක් කරා පෙන්වන්නේ අපිව නම් පෙන්වන්න එපා. හරි ඉතින් බොහෝම ආදර්ශ සම්පන්නව කටයුතු කරා මේ පිරිස. ඉතින් ඒකින්ද අපි ඒ අය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. හැම පැත්තකින්ම හිතලා බලන ඒ වගේ හැම පැත්තකින්ම අන් අය ගැන කල්පනා කරන සත්පුරුෂ පින්වත් අය ඉන්නවා පින්වත්නි අපේ අපේ සිංහල ජාතියේ අපේ ධර්මයේ තුල එවැනි අය බිහි වෙනවා. ඉතින් මේ කාරණාව පොඩි වුණත් මේ කාරණාව මට මතක් කරන්න ඕනේ කියලා හිතන මේක පොඩි කාරණාවක් නෙවෙයි. ඒක සත්භාවයෙන්ම සිද්ධ කරපු කාරණාවක්. ඉතින් ඒ අත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඊටාම සත්භාවයෙන් අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ දරපු පින්වත් අයට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම ධර්ම දේශනා දායකත්වය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා සුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති